කරන තුනක් ඉතින් අතර දැන් දින කිහිපයක් පුරාම සීල සමාධි ප්‍රඥා වලින් ආකාරයෙන් භාවනා විදිහට මෙයයි සංකාම තුළ කලින් වල සතිය සීලිය ඇති සමාධිය සීලිය ඇති ප්‍රඥාවක් සීලිය ඇති කියලා ආදාන කරනවා එතකොට සද්ධා විනය සති සමාධි ප්‍රඥාන සීල ධර්මයන් සබල ධර්මයන් එයාට සිත්වල ලැබෙන්නේ ඇති. එතන සත්පුරුෂයන් ධර්මයන් මේ පවා දිනුවා දැනුවත් හෝ දැනවත් මේ සංස්කාරවල ඇතුවාට කියන්නේ. ආරස්ථාන මාර්ගයේ මේ නිමත ගමන් කදී මේ අවස්ථාවේදී පොතේ තියෙන මත සංස්කාරවල ක්ලේශ ධර්මයන් සදන් වශයෙන් යටපත් වී සිටින ස්වභාවයකට පත්වී සිටින ඊට සමාන ප්‍රඥා ධර්මයන් සෝරගී සිටින අවස්ථාවක් එනිසා මේ භවනා සංසිඳන කිරීම සඳහා අප නිබ්බාන පටිසංයුක්තෝ සංයත පටිසංයුක්තෝ දේශනා කිරීමට අදහස් කළා. මෙවැනි දේශනා අපන අත ගමන්න පසුගිය වසරේ සමාරක් තුළ මිනිස් සිතේකට පමණ මේ ධ්‍යාන අවබෝධ කරන සුගම වුණා දේශනා කරන කාලය තුළදී මේ දේශනේ අසන විට සමාජයේ සංසාර නිරෝධ විමුක්ති පරිපාලනයේ ධර්මයන් වැඩි පිළිවෙලා දක්නන ඒ කියන ධර්මයේ හදවතින් දැකදකා දක්නවා නම් පාරමිතිය වශයෙන් කියන ධර්මයේ හදවතින් මතුවෙනවා නම් මේ පින්වත් අය අතරින් අද වශයෙන් කෙනෙකුට දෙවියන්ට ඒ ප්‍රවාහනවත් අනුමුණවන්නට පුළුවන්. එසේ නිර්වා කියන කරුණා අදක්ෂත්වය දැරි කරගෙන අපදේශනාව පවත්වන කෞෂාවදාන මධ්‍යමිකාය තිබෙන සූත්‍ර දෙකක් චූල සංයත සූත්‍රය සහ මහා සංයත සූත්‍රය අද අපි ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන්නේ සූලකීලක සූත්‍රය ආශ්‍රයෙන් දේශනාව. හැබැයි මේකේ නම නම් මාර්ගපදාන කියන බවයි මට වැටහෙන්නේ. ඒ කියන්නේ මහා සංයත සූත්‍රයේට සූල සංයත සූත්‍රය කියලා දානවා. සූල සංයත සූත්‍රයට මහා සංයත සූත්‍රය කියලා දානවා. එහෙම වෙන්නේ එහෙම ආකීනේ සූල සංයත කියලා කියනකොට ඒ ප්‍රේක්ෂයෙන් තමයි අතිම ගැඹුරු ශූන්‍යතාවයන් මතකරමින් මතකරමින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මහා ශූන්‍ය සූත්‍රයේ ටිකක් දිගයි ඒක නිසා වෙන්නේ සමහර විට ඒකට මහා ශූන්‍ය කියලා නම දාලා තියෙනවා. කෙසේ වෙතත් අපි මේක සූල් ශූන්‍යත නමින්ම හඳුන්වනවා. එතකොට මේ දේශනාව කරන කාලය තුළදී යම් අයෙක් නිවන අවබෝධ කර ගැනීමට කාරණී කිවිතියේ නම් ඒ අයගේ පස්ස සඳහා අප වරින් වර භවනාවෙන් ඒ කියන ධර්මයේ අධ්‍යයනය සඳහා විනාඩි 3කට විරාමයක් දෙනවා. දිගටම එක දිගටම මේ දේශනාව මිනිස්සා පවත්වන්නේ කඩින් කඩ විනාඩි දෙක තුනකින් නවත්ත නවත්වා දේශනා කරන ඒ කාලය තුළ මේ ඇයට විශාලයක් වශයෙන් අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ පූර්වාරාමයේ නිකාද මාසකසා දේවදර්ශන කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට ගැන විමසුවා නැත්නම් ප්‍රශ්න කළා ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් මේක කෙරෙව මම බහුල වශයෙන් ශුන්‍යත විහරණය වාසය කරනවා කියලා වදාළා වත් බුදුජානන් වහන්සේ මාගේ මතකයේ හරිද නැත්නම් මම වැරදිද බුදුජානන් වහන්සේ වදාළා ඔබ ඥානන්ද එදා තුනක් නෙවෙයි අද මම බහුල වශයෙන් වාසය කරන්නේ මේ ශූන්‍යත විහෙරණ ඉසේ වදාරලා බුදුජානන් වහන්සේ ඊට පස්සේ වදාරනවා ආනන්දේ මේ පූර්වාගාමී तो यानी छात्र हैं एक छात्राएं मैं पूर्वारामी शून्य मैं पूर्वारामी ज्ञात रंगीन है एवं इसमें पूर्वारामी निगारणा शून्य है इसलिए पुलिस संपाद्या ऐसे मतलब में पूर्वारामी शून्य है इसका इसकी पुलिस संपाद्य මේක දැන් ශුන්‍යයි. ඒ වුණාට අනන්ත මේ අසුන්‍ය භාවයක් කියනවා මොකද්ද? මේ භික්ෂුන් වහන්සේලා රැකෙනවා. මේ භික්ෂුන් වහන්සේලා රැකෙන නිසා ඒ අසුන්‍යතාවය නිහිත වෙනවා. අර කලින් කියපු භික්ෂු රූපේ තිබුණත් මේ අසුන්‍යතාවය නිහිත වෙනවා. ඒව නේව කෝ ආනන්ද වික්ඛෝ අමනිස්කරිත්වා ධම්මසඤ්ඤා අමනිකයි මනස සංඥා ආරණ සංඥා පටිච්ච මනසකරෝති පස්සං අන්න එලෙසින් ආනන්දය වික්ෂත් විසින් යෝගාවදී කිසිම අමනිකරිතා දාම් සංඥා ගාම් සංඥාව ගම් පිළිබඳ ඇඟීම් ඒපත් කරන්නේ නැතුව මෙන්න නොකොට අමනිකරිතා මනස සංඥා මනස්යන් ගැන කිසිම සංඥාවක් ඇති කරගන්නේ නැතුව මෙනෙහි නොකොට සිහිපත් නොකොට අරඤ්‍ය සංඥාන් පටිච්ච මනස්කරෝති ඒ පස්සන එක්ම වූ ආරඤ්‍ය සංඥාවේ චිත්‍ර පිළිතවා ගන්නවා අස්ස අරඤ්‍ය සංඥාය චිත්තම් පක්ඛන්දිතපති ඉති සංසික්ඛති අදිමුච්ඡති ඔහුගේ සිත ආනන්දේ විත මේ අරඤ්‍ය සංඥාවේ දැක්ක ගන්නවා පිළිච්චනවා මැදින් පිළිදෙනවා සමාධිගත වෙනවා. සෝයවන් අදානාති යෝයෙක මෙසේ දැනගන්නවා. ඊයක්ෂ ධර්ම සංඥා ගාම සංඥා පටිච්ච තේදෙන සංති. මේ ගාම සංඥාවන් පිටුසල ඇතිවීම නිසා යම් කිසි ධර්මයක් ඒ කියන්නේ කිසිේ ඕලාරික ස්වභාවයක් දුක තීන තීන ස්වභාවයක් ඇතිනම් තේදෙන සංති දැන් ඒක නැහැ. ඒ අසුගත සංඥා මනස සංඥම් පටිච්ච තේදින සංකේතී. මනුෂ්‍යයන් පිළිබඳ සංඥාවක් ඇති කර ගැනීමෙන් යම් කිසි චිත්ත ඕලාරික ස්වභාවයක් ස්වභාවයක් ඇති වෙනවා නම් ඒකත් ඇන්නේ නැහැ. අත්‍යචේවායන් සරසමත්සං යදිදං අරඤ්‍ය සංඥම් පටිච්ච ඒකත්තං. ඒ වුණාට මේ අරඤ්‍ය සංඥාව කියන එක මාර්ගයේ අරමුණු කරගෙන ධර්ත මාත්‍රයක් සිත තුළ පවතිනවා නැත්නම් ඕලා සුඛාවයක් සිත තුළ පවතිනවා. සෝ ශුන්‍යතා සංඥා ලබන ගම්ම ගාම සංඥායති ප්‍රඥාති. ඔබ දැනගන්නවා සමාධියේ සිත තුළ ගම පිළිබඳ සංඥාවන්ගෙන් සිත ඈත් වෙලා ශුන්‍යයි කියලා. සෝ ශුන්‍යතා සංඥාගතං මනස සංඥායාති පජානාති මනසයන් පිළිබඳව සංඥාවකින් සංඥාවන්ගෙන් හිත විදහස් හිත ශූන්‍යයි කියලා ඒක දැනගන්න. අත්‍යතිය වේදනමින් අසුඤ්ඤතං යදිදං අරඤ්‍ය සංඥම් පටිච්චේකත්තං ඉසේ වූවා. මේ අරඤ්‍ය සංඥාව පිළිබඳව අසුඤ්ඤ භාවයක් හිත තුළ තියෙනවා. ඉතේ යම්කෝ ආනන්ද පස්සන හෝතේ දේන සංසිඤ්ඤං සමන පස්සතේ එන්න මේ ආකාරයෙන් ආනන්ද මේ අවස්ථාවේදී සිටේ යමක් නැත්නම් ඒක ශූන්‍ය වශයෙන් දකිනවා යම් කල පත්ත අත්ති යමක් ඒ වෙලාවේ තිබෙනවා නම් සංසංසමිදං අත්‍යේති පදානාති ඒකයි කියලා දැනගන්නවා. ඒවම් පිස්සේස ආනන්ද අන්න ඒ ආකාරයෙන් කටයුතු කරන විට ආනන්ද ඔහුට යථාභූතා අවිසල්ලක්ඛා අසුද්ධා ශුන්‍යතා වක්ඛන්ති භවතේ යථාභූත පරිදි ඇත්තට කියන දෙකේම නිසා පිළිසිත වූ ශුන්‍යතාවයකට සිතපත් වෙනවා දැන් මේ කියපු කරුණ නම් නැවත ප්‍රකාශ කරන්න මතක තබා ගන්න ආනන්දයේ මේ නිගාන මාත්‍රාසාදී ඇත්වස් භවවාදී නෙමෙයි ඒ වගේ සිත්. සංකීදීම කියන්නේ නෑ ඒ වගේ සිත්. එහෙම මිනිසුන් මෙතන රැස්ලා නම් ඒ මිනිසා සිත් ශූන්‍යයි. එසේ වුණාට ආනන්ද මේක සර්ව සම්පූර්ණම ශූන්‍ය නෙමෙයි. මොකද වික්ෂුන් වහන්සේලා මේ සිටිනවා. අන්නේ ලක්ෂණ ආනන්ද වික්ෂා පිටින් නැත්නම් යෝගාවතරයේ පිටින් කාම සංඥාව ධම් පිළිබඳ සංඥා ඇති කරගන්නේ නැතුව මනස සංඥාව මනසයන් පිළිබඳ කිසිම සංඥාවක් ඇති කරගන්නේ නැතුව අරඤ්‍ය සංඥාව ආරණ්‍ය පිළිබඳ සංඥාවක් ඇති කරගෙන වාසය කරනවා අන්න කොහොමද හිත මනෙන් අරඤ්‍ය සංඥාවේ ජීතනවා හිත සමාධිගත වෙනවා මේකේ යොමු දැනගන්නවා සමාගයේ සිත තුළ ධම් සංඥා නිසා හෝ මනස සංඥා සංසාරෝ චිත්ත පරිලාභයක් ධර්මසෝ භාවයක් තිබෙන තිබුණා නම් ඒ සියල්ල නැත කියලා. යමක් ඇතිනම් ආනන්ද ඒක ඇති බව දැනෙනවා දකිනවා නැතිනම් ආනන්ද නැති බව දකින ඉරිසුමේතාවය අත්දැකෙනවා. මෙන්න මෙලෙසින් කටයුතු කරන ආනන්ද ඔහුට ශුන්‍යතාවයකට පිටපත් කරගන්නට හැකි වෙනවා. එහෙම තව ඉදිරියට කරුණු සාකච්ඡාවක් කියන්න තියෙනවා මේ කොටස දැන් කාර්යයක් වශයෙන් බලන්නයි යන්නේ. මේ සින්වත් අය අමනිතිකරිස්සාගාන සංඥා අමනිතිකරිස්සාමන සංඥා ගම් පිළිබඳ ගෙවල් දොරවල් පිළිබඳ යම් කිසි සංඥාවක් තියෙනවා නම් ඔක්කොම දැන් සිතින් අයින් කරන්න. මෙනේ කරන්න බෑ. අරඤ්‍ය සංඥාම් පටිච්ච මනස්කරෝති අරඤ්‍ය සංඥාවයි දැන් මෙනෙහි කරන්න ඕන. අපි මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් බලන විට අපරිකතු වාරන්නේ අපර දහස් ගණන් කැලේ තිබුණා අපර දහස් ගණන් වලට මේ අගන්න සංඥා උපස්වන්න පුළුවන්. ඒත් අද දෙවෙනි ආරණ්‍ය අපි නැමැති නිසා මේ තියෙන අගන්න ස්වરૂපේ අපි භාවනාවට අරමුණක් වශයෙන් ගන්නවා. දැන් අදට මේ කැලේ ඉදිරිපත් කරන අනාගත සභාව කටයුතු කරන විඥාන පහ ඊට පස්සේ ඉතුරු කොටස දේශනා කරන්නේ. ගම් පිළිබඳ සමාධිය නැහැ දැන් ඉස්සරාදී කිසිම මනුෂ්‍යයන් පිළිබඳ කිසිම කතාවක් හිතන්නේ නැතුව කිසිම සංඥාවක් ඇති කරගන්නේ නැතුව මේ භූමිය පිළිබඳව ආරණ්‍ය පිළිබඳ සංඥාව පිළිදවන කොහොමද කරන්නේ දැන් අර ගේට්ටියෙන් ඇතුල් වෙන සංඥා පිටට කිසිම සිතුවිල්ලක් හිතන්නේ නැතුව අරන්නේ මේ නැත්නම් මේ භාවනා මධ්‍යස්ථාන හිත ගෙනියනවා ඒ තුලින් මේ මත් පිටින් සිත ගෙනියනවා අර අම්බදාහන් හිතම ගේතු ළඟ පටන් ගත්තට ගේතු ළඟ ඔන්න හිතේ පිටුට ගේන ඔන්න ගස් තියෙනවා ගස් ඇටද තියෙනවා භවනා තියෙන දැන් මෙහාට එනවා දැන් මෙතන ගොඩෙන් ගිහලා තියෙනවා මේ ඉන්නවා මෙහා කෝදේනවා උඩට උඩට යනවා මේ ගස් තියෙනවා ඒ විදිහට කිසිම දෙයක් හිතන්නේ නැතුව මේ අරණ්‍ය භූමිය තුල සිට දැන් පතරවන්නට ඕන මේක හොඳට මතක තියාගන්න ඒ චේතිත පතරවන්නට සිතට ලොකු සමාධියක් දැනෙනවා හිතට ඉඩක්ක් දැනෙනවා. මේ දැනෙන්නට පසුව හොඳට මතක තියාගන්න. සමාධියේ ගේ උඩ ගැන නැත්නම් ධර්මයේ ගැන සිහිපත් කරනවා. නාම සංඥාවක් මනස සංඥාවක්. අර හොඳට සමාධියේ සිට මිලා. අන්න එතකොටම අර සමාධියේ තිබුණු ආන්ත ස්වરૂපයේ නැති වී සිට ඕලාර ස්වභාවයට දස් භාවයට පත් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඨය අපි අත්දැකීම කියන්නේ එනිසා අපට එකපාරට පේනවා ගාම සංඥාව නැත්නම් මත්යන් පිළිබඳ සංඥාවක් ඇතිවීම දුක්ඛයක් දුක්ඛ සත්‍යයක්. මේ ධර්මයෙන් පෙන්වන කරට දුක්ඛ සත්‍ය සහ මාර්ග සත්‍ය ඇතිවෙන නිර්වාණ ධර්මයි මත කරලා පෙන්වන්න ඉස්සෙල්ලා. දැන් අරණ්‍ය තුළ සිතපත් රූපත් වයින්නවා හොඳට සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය වුණාට පසුව කාම සංඥාවක් හෝ මනස සංඥාවක් ඇති කරගන්න සමාධිය නිවස පිළිබඳ නැත්නම් ධර්ම පිළිබඳ හිතන අවස්ථාවන්නේ. ඉතින් හිතනකොටම අර හිතේ පැවති නිදහස් නැත්නම් බලනදී සැහැල්ලු ප්‍රීතිමත් රූපේ නැති වී යන අනේ මේ කාම සංඥා මනස සංඥා ඇතිවීම ඒකාන්තයෙන්ම දුකක් නේද කියන අවබෝධය ඇති වෙනවා. ඒක ඒක ඇති කරගන්නට හේම හිතන්න. ඊට පස්සේ සායන කරගන්න ඕනේ. අයින්සලාට පසු ඔන්න ඒ ධර්මයන් ඒ පරිලාභයන් මේ පිටේ තියෙන දුක් පීඩිත ස්වરૂපය ස්වરૂපයන් අයින් වෙනවා. දැන් නැවත ආරම්භයේ සිට පතරවන. පතරවනකොට දැන් හිත සමාධියෙන් හොඳට ඒක කරන්න පුළුවන් වෙනවා. හිත ශූන්‍යතාවයකට බඳ සත්‍යයකට පත් වෙනවා. ඉතින් පත් වෙනකොට අනේ මගේ සිතේ ධම්ම පිළිබඳ කිසිම සංඥාවක් දැන් නැහැ නේද කියලා ඉන්නේ නැති බව සිත අවධානය යොමු කරනවා. අනේ මගේ සිතේ මේ වෙලාවේ මනුෂ්‍යයන් පිළිබඳ සංඥාවක් නැහැ නේද කියලා ඒ නැති බව වෙතට සිත යොමු කරනවා. මෙන්න මෙහිදී අර ශුන්‍යතාවක් හන්ති භවතේ සිත ශුන්‍යතාවයටපත් වෙනවා. නැවත කියන්නම් සිටියෙන් මේ ආරණ්‍යයේ සිට පතරුන කිසිවක් නොසිතා අදියට දෙවි කැලක් මේ පොළොව උඩින් අතුල් ලැබෙන අතුල් ලැබෙන යනවා වගේ සිත උඩින් ගිනියන ආරණ්‍ය මත පිටින් පොළොව මත පිටින් ඒ ඉවත් සිටින් දකින්න කිසිවක් හිතන්නේ විසක්ක විචාර නැහැ. එහෙම ගෙනියන විට සිත සමාධියේ සිත සතුටක් දැනේ. අන්න ඒකට පසුව ආගාම සංඥාවක් අනුසංඥාවක් ඇති කරගන්නවා. එතකොට සිිතේ ධර්මයක් ඇති වෙන බව දකිනවා. ඒ ගාම සංඥා, මනස සංඥා එන නිසා දුකක්. ඒක දුක්ඛ සත්‍යයක්. ඒවත් ඉවත් කරගන්නවා ඊට පස්සේ. නැවත අරන්නේ සිිත පතරවගෙන පතරවගෙන යනවා. මෙවිත පැහැදිලිවම හිත සමාධියකටපත් වෙනවා හිත සමාධියකටපත් වුණාට පස්සෙ මගේ සිත තුළ දැන් ගාම සංඥා නැහැ නේද මනස සංඥා නැහැ නේද කියලා ඒ නැති බව දෙකට අවධානය යොමු කරනවා දැන් හොඳයි මේ කොටස ක්‍රියාත්මක කරන්න විනාඩි 5ක් කල් වෙනවා එතකොට ප්‍රති විනාඩි 5ක් මෙලෙසින්ම දුවන්නට හරිනවා නැවත දවසක වාදනය කරනකොට එම නිසා ඕප් කර කර නානක සිදුවන අවස්ථාවේ නැති වෙන්නේ හොඳයි ඊළඟ බලමු. පුනිස්කරණානන්ද දෙක්ඛෝ අමනිකරිකාමං සංඥාං අමනිකරිකා ආරණ්‍ය සංඥා. වචන සංඥාම් පටිච්ච මනස්කරෝති ඒකස්සං. නැවතද ආනන්ද දෙක්ඛෝ විසින් නැත්නම් යෝගාවචරයන් මේ මනස සංඥාවතේ පැත්තවන්නේ නැතුව අරණ්‍ය සංඥාවතේ පැත්තවන්නේ නැතුව පටවි සංඥාම් පටිච්ච මනස්කරෝති ඒකස්සං. එකම පටිච්ච සංඥාවේ සිට පිට වෙනවා. ඒකයි දැන් කරන්න හදන්නේ. කොහොමද ඒක කරන්නේ? එන්නේ ආරණ්‍යයේ සිට පතරවල. පතරවනකොට දැන් ආසිත සමාධිමත් වෙනවා. අර නැති බව දකිනකොට ශූන්‍යයට පත් වෙන අතරමක ශූන්‍ය භාවයක් ගැඹුරු එකක් නෙවෙයි. අපි මේ සංඥා නිරෝධයක් අත්දකින්න යන්නේ. අපේ දුක්ඛ සත්‍ය පහ කරලා මාර්ග සත්‍ය වල නිරෝධ සත්‍ය අත්දකින්න කියන්නේ. මේක දෙල්ලමක් නෙවෙයි. ඒ නිසා හොඳට කරන්න ඕනේ. දැන් ආරණ්‍ය පිටපත වන ආරණ්‍ය සංඥාවේ පිට පිළිනවා. ඒක කියන්නේ පිටන්නේ. අටවි සංඥාවේ පිට පිළිනවා. මේ ආරණ්‍ය කියන සත්කොලං පොදු නැගිලි ආරම්භ ඔක්කොම කිමට සිටින්න සමතරත. ඒක බුද්ධජානනම කියලා කියනවා කරන්නේ. ඒක හරියට බුදුන් කියන දෙකක පොඩ්ඩක් තියෙන්නේ සමතලාව කියනවානේ දෙරැක්කක් අන්න එලෙසින් මනසින් මේ භූමිය සමතලා කරනවාවත් නැහැ කොලන්නේ දේවල් දරවල් මේ පොදෙන්නේ කිසිවක් නැහැ ඔක්කොම පිටින් දක්ෂ වෙනකොට විනාඩි පාඩම් කප්පර බකම සිංහ කරන්න පුළුවන් ඔක්කොම පිටින් සමතලා කරලා පඨවි පඨවි පඨවි පඨවි පඨවි කියලා ඒ දෙකෙන් බලන්න ඉතින් ඒකත් කරනවා එහෙම ඒකත් කරනකොට හොඳට සිත සමාධියකටපත් වෙන හොඳ සමාධියකට. දැන් මේන් එහාට තියෙන කරුණෝ සායෝගික නැමැතින් බලන විට සම්ප්‍රදාය පිටපැනලා ගතාන් ප්‍රතිපත්තෙන් පිටපැනලා අධ්‍යාත්මයට පිටවන්නවා. විසුද්ධි මාර්ගයෙන් පොත්පත්වල තියෙන අදහස් පසුකින් කියන්නටම සිදු වෙනවා බුද්ධ දේශනේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමකට මෙවැනි සුරුස්ත විශේෂයෙන්. දැන් අර දින සමතලාකට පටවේ පටවේ පටවේ පටවේ පටවේ කියන සීපත් කරන ඒ දෙක සිටින් බලන්න. සමතලාව පොළොව. ඇති කෙනෙක් සිටිනම් මහ පුස්තියක මේක පදවන්නත් පුළුවන්. එහෙම පදවනකොට ඔන්න විතර සමාධියකටපත් වෙනවා. ඒ අතරතුරේදී බුදුජානක මහසේ වදාළනවා මේ මනස සංඥාව අලංක සංඥාව දර්ශයක්. විශේෂ දුකක්. ඒක පතරලා විත සමාධිය වෙනකොටම බලනවා අර කලින් සැපයක් වශයෙන් පෙනුණු අරඤ්‍ය සංඥාවේ නැවතත් කරනවා. අරඤ්‍යනේ එතකොටම අර කලින් හැටියක් කියපු ආරම්භ සංඥාව දුකක් බව අවබෝධ වෙනවා. දුකක් බවට පත් වෙනවා. ඒක දුකක් බව පිළිගන්නවා. මේ පස්සේ ඒ දුක් දෙවියන් පස්සේ ආරම්භ සංඥාව අයින් කරන පටවි පටවි පටවි පටවි පටවි කියලා පටවි සංඥාවේ සිට පිළිදෙනවා. දැන් මේ කොටස ක්‍රියාත්මක කරන්න. අරන්නේ පුරාසිත පතරනවා කිසිත් හිතන්නේ මේ සංසිත උඩින් ගෙනියනවා පොළොව මත ඉතින් මේ මේ ගෙනියනවා ගෙනියනවා දවස් තියෙනවා ගාතිය තියෙනවා ඒ විදිහට ගෙනියනවා මේක හරි කරුණයි නමුත් ගැඹුරු අවබෝධයක් ගැඹුරු අත්දැකීමක් ගන්නට පුළුවන් ඒ මුණාට පසුව මේ ගස්කුලන් දිස්වල නැගියාට සම්පූර්ණ නැති ඉතින් නැති කරලා සමතලා කරලා පතරේ පතරේ පතරේ පතරේ පතරේ කියලා එහෙම සීපත් කරලා හිත සමාධිය වෙනකොට අර ආරම්භ සංඥාව ඇති කරගන්නවා. අන්න එතකොට දුකක් ඇති වෙනවා. ආරම්භ සංඥාව දුකක්. ඒක අයින් කරන පදවේ පදේ කියන සංඥාවෙන් හිත පිටවෙනවා. දැන් විනාඩි කිහිපයක් ඇත්තනම් පුච්චපරණානන්ද දුක්ඛෝ අමනිකරිතා අරණ්‍ය සංඥං අමනිකරිතා පටිච්ච සංඥං ආකාසානං ඡායතන සංඥං පටිච්ච මනස්කරෝති ඒකත්තං එවැනි සම්පදායන් පිටයි මේ මහාට කොටස සාමත්ම සාන්තයි සාමත්ම නිසයි සාමත්ම නිවේ අත්දකින්න පුළුවන් කෙනෙකුගේ සත්‍ය තුළින් ජීවිතයේ නිහිත සත්‍ය දැනීම ඔක්කොම උත්තරන්නට පටන් ගන්නවා දැන් නැවතද ආනන්ද වික්ෂ විසින් මේ ආනන්ද සංඥාව දීපත් කරන්නේ නැතුව පටිච්ච සංඥාව දීපත් කරන්නේ නැතුව ආපාසංහන්තාන සංඥාව මෙහි කරනවා. මේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ආපාසානංකාසන ධ්‍යාන දුනාරව මේව කතා නෙවෙයි මේ ධ්‍යාන මතක ගන්න. එනිසා ඒක කරන්නේ කොහොමද? දැන් මේ පින්වත් අය හඳ දැකලා තියෙනවා හඳ වටේක අභ්‍යවකාශයේ කියන්නේ අහස පහළ නැසනස වටේටත් අහස අපේ පස්සේ අහසේ හඳ පවතින ඉර දැකලා තියෙනවා ඉර පවතින්නේ අහසේ මහ පොළොව පවතින්නේ පොන්න ඔය ඉර හඳ පවතිනා වගේම අභ්‍යවකාශයේ අහසේ දැන් අර පටලි සංඥාව මෙනෙහි කරනවා පටලි පටලි පටලි කියලා මෙනෙහි කරලා ඉතල සීපත් කරන්නේ නැතුව කටේ සංඥාව දෙක සිටින් බලලා කටේ මත පිට පතරවන පොළොව මත පිටිනුත් කියනිය මේක රවුම් ගෝලයක් උඩු පැත්තෙනුත් කියනිය මේ ඒ රවුම වටේ වේකම තෙලිනින අබ්බේ පාපේ වටේ තියෙන්නේ එම දිනියල දිනියල දිනියල ආකාසානං සායතන සංයම් පටිච්ච මනසිකරෝති අර පොළොව පැත්තකට පිටින් අයින් කරනවා අයින් කළාට පසුව ඉතාමත්ම ගැඹුරු සාන්ත වූ සමාධියකට පිටපත් වෙනා රූප සිතිනවදී යන. අන්න ඒදී අර කලින් පටලී පටලී කියපු එක ටිකක් සිහිපත් කරනවා. සිහිපත් කරනකොටම අර සාන්ත නිවියම නැති වෙලා සරස භාවයක් ඇති වෙනවා. කලින් සැපයි සැපයි කියපු පටලී සංඥාව දැන් දුක බවට පත් වෙනවා. ඒක දුක් සත්‍ය බවට පත් වෙනවා. මේකයි දැන් අත්දැකීම. පතේ සංඥාව පතරවන පොළොව මත සිහිවමට සිට ගෙනියන ගෙනියාට ගෙන ගියාට පසුව සිටින්ම පොළොව පැත්තකට අයින් කරනවා. අහසේ සිට පාවනා බල සත්‍යයක් උත්කට වෙනවා කිසිම රූපණියක් නැති. අනේදී හොඳට සිත සමාධියට පත්ලා පිටින් සිටින විට පඨවි සංඥා සීකරන මොකද ඒක දුක බව අවබෝධ කරගන්නට සිදු ගන්නවා ඒකම දාලා තියෙන සූත්‍රය. එක්පස්සේ ඒක දුක බව අවබෝධ වෙන පඨවි නැවත පඨවි සංඥාව අයින් කරනවා නැවත අර ආකාශයේ සිට පත්වනවා. පඨවිය අයින් කරනවා. හොඳයි දැන් මේ කොටස කරන්න. විනාඩි 5ක් විතර අපි දෙන්නම් කාලයක්. බලන සංග කොටසට යනවා. මේ ධර්මයේ හදසින් දකිනවා නම් අනේ මේ කිම්මත් අයතුන් තරම් කාන්තියක් වේදනාවක් දැනෙනවා. සාමාන්‍ය වශයෙන් මේක විතර දිනානවා. අපිට පේනවා මෙතන තුන් දෙනෙක් මේ ධර්මයේ අත්දැකීම් දැනෙනවා. හොඳයි. ඊට පස්සේ පුනත්පරණානන්ද වික්‍රෝ අමස්කරිත්වා පටවි සංඥාන අමනිස්කරිත්වා ආකාසානංචායතන සංඥාන විඥානංචායතන සංඥාන් පටිච්ච මනසකරෝති ඒකත්තං නැවතද ආනන්ද මේ යෝගාර්ථය විසින් මේ වික්ෂය දෙසින් අර පටේ සංඥාව සිහිපත් කරන්නේ නැතුව ආකාසන්නායම් ආකාසානංචායතන සංඥා සිහිපත් කරන්නේ නැතුව එකම ධර්මයක් හෝ විඥානයේ සිහිපත් කරනා විඥානසාරණ සංඥම් පරිච්ඡේ මනසිකරවති. එකම විඥානයේම සිහිපත් කරලා සිටිනවා. අර මා මුලදී කියපු දහම් කොටස් සෑමකම් මේ එක එක කොටසක් අධිජානන මහසේ වදාළා තිබෙනවා. ඇති බව නැති බව දකින ආකාරය, දැක්කේ තියෙන ආකාරය, දැක්ක නැති වෙන ආකාරය ආදී. අපි ඒවා ඔක්කොම ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් මේ කොටස කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මුලින්ම ගන්නවා. ආරම්භයේ සිට පතරවන ආරම්භ සංඥාවයි. රක්ෂණය කොටන් ඉද කොටන ක්‍රියාද සම්සලා කරපතරේ පතරේ පතරේ කියලා පතර සංඥාවට පිටගෙනවා. පතරේ කියන සංඥාවත් අයින් කරලා පතරේ මත සිට පතරවන. ඊට පස්සේ පොළොව මතින් සිටට ගෙනියලා ඒ මහා පොත්යේ සිටින් අයින් කරන අතිශීතල සමාධියට පත් කරගන්නවා. එන්න මේ ඉඳගෙන මේ අමත මතකට දැන් පාවෙනවා අහසේ සිට පාවෙන බඳු සත්‍යයක් කිසි කර්මණක් නෑ අහසේ සිට පාවෙන අපේ ඔලේ සිට පවතිනවා මේ සිත් පවතින්නේ පිටියට පිළිපදිනවා මේ අහසේ පාවෙන බඳු මේ සිත් මතක අහස පවතින්නේ අහස යටින් සිට පවතින්නේ නැත්නම් අහස වටාම සිට වටාම අහස පවතිනවා මේකට පිළිතුරු ලැබෙනකොටම අහස ලොකණී ගොස් විඥානයේ පමණක් හේතු මේක ක්‍රමයක්. ඒක කරන්නේ බැරි කෙනෙක් සිටිනම් මේ අහසරේ සිතයි හිත වඩක් අර අහසේ සිට පාවිනා සංසක්තිය ඇති කරගෙන අහස දෙස වඩක් කරනවා ඒක දැනෙන දෙස සිට දෙස ඊළඟට බලනවා. නැවත අහස දෙස බලනවා නැවත ඒක දැනෙන සිට දෙස බලනවා. මේ දෙක දෙකක් බව අවබෝධ වුණා අවබෝධ වූ වාස්පතුව අපසින් සිත වෙනස් කර මේදී පහස නොදෙනී යන එදෙනි ක්‍රම තවත් ක්‍රමයක් ඒකත් දැරිනකොට අහසින් සිත අයින් කරන අරමුණු විතර වශයෙන් බලන්නේ අහස සිතින්ම ඈතට අයින් කරන සිත පමණක් ශේෂ වෙනවා ඉතාමත්ම ශූන්‍ය වූ ශාන්ත වූ ප්‍රණීත වූ සමාධිය සිතපත් වෙනවා ඒ සමාධි සිතේ ඉඳගෙනම අර කලින් කියපු සුඛයක් සුඛයක් ඇයි අපි සිතාගත්තු ආසාසන්න ආයතන ඇති කරගන්න. ඇති කරගන්නකොටම අර සුඛයේ ධර්ම භාවයක් වාටපත් වෙන දුක භාවයක් වෙනවා. ආසාසන්න ආයතනයේ දුක. ඒ සංඥාපවාද දුක. එනිසා ඒ දුක අයින් කරන නැවත විඥානාචාරයෙන් මෙතෙක් පවත්නවා අර කලින් කියපු. නැවත කියන්න ආරණ්‍ය පුරාසිත සිතේකට අතින් ලැබෙන ආශයක් අපි යනවා. සිත සමාධි කරගන්නවා. දස්කොළන් ගොඩ නැගී ආදී සම්සලාත තපස්සේ පටලේ සිහිපත් කරලා සමාධිමත් වෙනකොට පටලේ කියන එක සිහිපත් කරන්නේ නැතුව සිතේ දිලින් පතරවනවා. පොළොව වටා සිත ගෙනියන පොළොව සිතින් ඈත් කරනවා. ඊට පස්ව තපස්සේ සිත පාවෙන්නේ අන්නේ තපස්සේ සිත පාවෙන විට මේ චිත්ත පවතින මේ අහස මතද නැත්නම් අහස යටින්ද අහස වටින්ද කියලා බලන්න. ඒක තමයි සාමත්ම සාපේක්ෂම. ඒකට තේසුර ලැබෙනකොටම අහස නොපෙනී යනවා. මම කියන්නේ පිළිතුර මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමේ අහසයි චිත්තයි දෙක මාගෙන් මාළට බලන වරක් පහක දෙක ඊළඟට සිද්ධ දෙන්නේ. නැවත අහස දෙක නැවත සිද්ධ දෙන්නේ. ඒ දෙක දෙකක් බව අවබෝධ වූ වාට පසු අහස ආරම්මණය සිටේට ගන්න ගැටේ. ඒක වෙන කරන අරමුණේ සිට එවිට අරමුණ නොපෙනී යන ආස නොපෙනී යන එහෙමත් නැත්නම් අර අහසේ සිට පාවෙන කොට ඕනකමින්ම අහස කයින් කරනවා කියන්නේ මේ ක්‍රම තුනෙන් එකක් අධ්‍යක්ෂාට පසු බොහෝම සුපසාන්ත දවයිද ශූන්‍යතාවයකට පත්වන සිත සමාධිමත් වෙනවා ඒ සමාධිමත් සිතේ ඉඳගෙන ආකාසන්නං ඡායතන සීපත් කරන එතකොට ඒක දුකක් බවටපත් වෙනවා. මේ දුක අවබෝධ වූවත් පසුව නැවත අර ආකාසන්නං ඡායතන සංඥාවකින් අයින් කරලා විඥානයේ සිටින්න පිටදෙස බලන විඥානං ඡායතනෙ පිටපත් වෙනවා. මේක දැන් කරන්න වෙනවා. මේ දුක අවබෝධ වූවත් පසුව නැවත අර ආකාසානංචයතන සංඥාවකින් අයින් කරලා විඥානයේ සිටින්නට දෙස බලන විඥානසාරයෙන් පිටපවතන. මේක දැන් කරන්නේ විනාඩි 7ක් විතර කාලෙකින් මේක ඉතාමත් නිවිදෙනවා. පටිච්චසමුප්පාදන ආනන්ද වික්ඛු අමනිස්කරිත්වා ආකාසානංචාසන සංඥා නමනිස්කරිත්වා විඥානංචාසන සංඥා ආපංචඤ්ඤායතන සංඥා පටිච්ච මනස්කරති ඒකත්තං ආනන්දය නැවතද මේ වික්ඛු විසින් මේ උපාසයාකින් මේ ආකාසානංචායතන සහ විඥානංචායතන කියන සංඥා දෙකම මෙනෙහි නොකොට කිසිවක් නැත කියන සංඥාවේ පිට පිළිදෙනවා. මේක හරිම දේසි හරිම සතුටක් හරිම නිවි. අර සත්‍යය නැති කරගන්න, කඩේ නැති කරගත්ත චිත්ත විතරක් පවතින සත්‍යය. ඊට පස්සේ ඒක තියනවාද කලින් මේ සූත්‍ර පාඩේ විස්තර කරනකොට කියන්නේ ප්‍රසිද්ධ වෙනවා මේක විඥානයේ තියෙන ඒක දලස මාත්‍යයක් ඒක අසුන්‍යයි ඒක ශූන්‍යතාවයක් නෑ ඒක නිසා කියලා. මේ කොටස අපි විස්තර කරන්නේ. එතකොට මේ අසුන්‍යතාවයෙන් අයින් කරන්න හදන්නේ. ඒ එකක්වත් සිද්ධ කරන්න බෑ මේ හදන්නේ. අර විඥානංකාරකන සිදුපත් කරගෙන ඒකේ තියෙන විඥානය සිතින්ම අයින් කරන පැත්තට ගන්න. කිසිවක් නැති සත්‍යයක් සිද්ධ වෙනවා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිසිවක්ම නැහැ. අන්නේ කිසිවක්ම නැති තත්ත්වයේ ඉඳ තුනහම ඉතාම සාන්ත ප්‍රමේක සමාධියක් ඒ සමාධිසිතේ ඉඳගෙන අර කලින් සැපයි සැපයි කියලා අපි ගත්තු විඥානන්තයත් ඇත්ත ගන්න බලන්න මොකද වෙන්නේ ඒක මහා දුකක් බවට පත් වෙනවා. මෙතෙක් කල විඥානයේ මහා සපක් වූවට අන්න මේක මහා දුකක් මේක දුක්ඛ සත්‍යය. ඒ අවබෝධය ඇති වෙන්නේ ඊට පසුව ඒක අයින් කරලා නැවත කිසිත් නැති තත්ත්වෙම ඇති කර ගන්නවා. මේකත් ටිකක් කරන් බලන්න. දැන් මේ ධර්මයේ අධ්‍යයනය කල්පනා කරලා බලන්න. ගාම සංඥා සමාධිය පිට තුල නැහැ, අරණ්‍ය සංඥා සමාධිය පිට තුල නැහැ, මනස් සංඥා සමාධිය පිට තුල නැහැ. පඨවි සංඥා පිට තුල නැහැ, ආකාශ සංඥා පිට තුල නැහැ. විඥානන්ත සංඥා පිට තුල නැහැ. මේවා තිබුණා නම් කොහේ තරම්නම් දුකක්ද කියලා ප්‍රශ්නය. මේ මහා දුක්ඛ සත්‍ය මේ අපි මේ අල්ලන්නේ. අරියට වූ යකඩයක් අල්ලනවා. මේවා ඇති වෙන කොටම විශාල දුකක්. සත්‍යයේ යකඩේ අල්ලන වේගයට අනුව දුක වැඩි වෙනවා. සදින් නැනියොත් සදින් දුකක් වෙනවා. යන සංයයොත් යන සං දුකක් වෙනවා. බදාගත්තොත් ඊටත් දෙයක් කර වෙනවා. මේ සංස්කාර වල ස්වરૂපය එකයි. මේ සංස්කාර අල්ලන්න අල්ලන්න තව තවත් දුකින් දුකටමපත් වෙනවා. මේ සංස්කාර කෙරේ ඵල පිළිෙන්නටම සුදුසේ මේ සංස්කාර අතහැරීමටම සුදුසුයි. මේ සංස්කාරෝගේ පාන්තේම දුක. දුක්ඛ සත්‍ය කියන්නේ සංස්කාරයයි. සංස්කාරයන්ගේ පැවැත්මයි. මේවා අතහැරීමටම සුදුසුයි, නොයැරීමටම සුදුසුයි. අල මේව විරජ්‍යසං අල මේව විමුක්ෂකං මේවා එකාන්තයෙන් දුක් මේ සංඥා සිත තුළ ඇති කර ගැනීමෙන් ඇති කර ගැනීමෙන් මෙතෙක් සංසාරේ දුක් විඳලා දුක් විඳලා ආවා. මේ සංඥා ස්කන්ධේ ඒකාන්ත වශයෙන් දුක. සංඥා ස්කන්ධේ සයිදේසති නාම ස්කන්ධේ ප්‍රවැත්මමත් ඒකාන්ත වශයෙන් දුක. මේවා අත්හල යසේ අත්හල යසේ අත්හල යසේ. ඒකයි දුක්ඛ සත්‍යය. මේ අත්‍යයමයි මාර්ග සත්‍යය. පුනිතිකරණානන්ද දෙක්ඛෝ අමනිති කරත්තා ආකාසානංචායතන සංඥා අමනිති කරත්තා විඥානංචායතන සංඥා අමනිති කරත්තා ආකින්චඤ්ඤායතන සංඥා දැන් කිසිත් නැති සංඥාවෙන් හිතී නේව සංඥා නා සංඥායතන සංඥම් පටිච්ච මනස කරෝටි ඒකත්තං අර විඥානයත් අයින් කරලා කිසිත් නැති සිත පාවින්නා බඳ සත්‍යයක දැන් සිටියේ දැන් ඒකත් ඒක තමයි දැන් ඉතිරලා දෙන සැපේ ඒ සංස්කාර මාත්‍රේ දැන් සැපයි. ඒ පහළ තියෙන සියලුම සංස්කාර දුකයි. මේ සංස්කාර මාත්‍රය දුකක් බවට පත් කරන්නට යන්නේ. දුක්ඛ සත්‍ය හදතුලින් දුක්ඛ සත්‍ය හදතුලින් දකින්නට මේ යන්නේ. එම නිසා දැන් අර කලින් තේම නැවත විඥානංචාරණය ඇති කර නැවත ආත්ම සංඥාවෙන් දෙසිතපත් කර ගන්නවා. පටිවි සංඥාවෙන් පටන් ගන්නවා නැත්නම් අරණ සංඥාවෙන් පටන් ගන්නවා. මේක අපහසුයක් නෑ. ඊට පස්ව අර කිසිත් නැති පිට ඇති වුණාට පස්සේ මේ කිසිත් නැති පිටත් අයින් කරනවා කියලා පිටින් අයින් කරයි. පුතුම පුතුම පුතුම සහගත සමාධියකට පිටපත් වේ. ඒ සමාධියේ ටික වේලාවක් පිට අර කිසිත් නැතයි කියපු සංඥාව ඇති කරගන්න ඉස්සෙල්ල. එතකොට ඒ කිසිත් නැතයි කියලා හිතපු සමාධි සංඥාව කුලිතරන්නම් දුකක්ද කියන එක අවබෝධ වෙනවා. මෙහිදී අර ඔක්කොම නැති බව තේරෙන්නට ඕන. සමාධිය පිටුසල ආරණ්‍ය සංඥානය, ගාම සංඥානය, මනස සංඥා, පටි සංඥා මොනවත් සංඥානය. මේ සංඥා නිරුද්ධ කරමින් නිරුද්ධ කරමින් අපි යන්නේ. සංඥා නිරෝධයෙන් සංස්කාර නිරෝධේ නාම රූප නිරෝධයක් දකින්නේ. එම නිසා දැන් මේ පින්වත් අය නැවතත් කියන්න අර කලින් කියන ආරණ්‍ය පිට පිටවල පටවල පටි සංඥාවේ පිට පිටවල මහා පොළොව වටේ සිට යවන පොළොව සිටින් අයින් කරලා ආකාශයෙන් සිට වෙන් කරලා සිතක් අයින් කරලා කිසිත් නැති බව ආවස්සත් කිසිත් නැති බවත් අයින් කරලා කියන සමාධිය පිටිනවා. ඒ සිටින විට අර කිසිත් නැති සමාධිය නැවත ඇති කරගන්නවා. ඒක දුක ප්‍රවාසනා තේරුණාට පසු ඒකත් සිටින් අයින් කරනවා. නැවතත් අර කිසිත් නැති බව අයින් කරපු සමාධිය පිටපත් කරනවා. මේකත් කරන්න විනාඩි 5ක්. ඊළඟ කොටස බලන්න. මුනිසතරණ නවනන්ද බෙක්කෝ අමනිස්කය ස්වාසංඥාත සංඥා අමනිස්කය ස්වානේසඤ්ඤාන සංඥාත සංඥා. අනිමිත් හේතු සමාධියේ සංඥම් පටිච්ච මනස්කරෝති ඒකත්තං. නැවතට ආනන්දනේ යෝගාර්ථය මේ වික්ෂ විසින් අර කියපු ආසංඥාත නේසඤ්ඤාන සංඥාත්මය සංඥා අමනිස්කය ස්වාමීනි කොට අනිමිත්ත චේතෝ සමාධින් පටිච්ච අනිමිත්ත චේතෝ සමාධි සංඥම් පටිච්ච මනිකරෝති අනිමිත්ත චේතෝ සමාධිය ඇති කර ගන්නවා ඒකමනේ කරනවා මේකෙද සම්පූර්ණයෙන් සම්ප්‍රදාය කැලේට වෙන් කරන්න තෝරන තැන අනිමිත්ත චේතෝ සමාධිය විස්තර කරනකොට මේක විදර්ශනාවක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන එක මේකෙන් කියන්නේ විදර්ශනා සමාධිය ඕවා තමයි විසුද්ධි මාර්ගයෙන් පොත්වල තියෙන්නේ ඒවා කරන්න හරියන්නේ මේ ධර්මයෙන් අවබෝධ කරගන්න මේ විදිහට නිමිති වශයෙන් සංස්කාර නිමිති වශයෙන් තේනවා නම් ඒක නිමිති සමාධියක්. අනිමිත්ත සමාධිය කියන්නේ මේ නිමිති ඔක්කොම නැති විදිහට නක්. දැන් අපි අර පටිච්චසමුප්පාදයන් පටිච්ච මනසකරෝදී කියනකොට පොළොව සමග පිළිතුරක් පිට පිටවනකොට ඔන්න රූප නිමිති තිබුණා. ඊට පස්සේ අර පොළොව සිතින් ඈත් කරලා හිත අහසේ පාවෙනවා කියන තත්ත්වයට ආවට පසුව ඔක්කොම රූප නිමිති සම්පූර්ණයෙන් නිරුද්ධයි. ඒන් පසු පවතිනා වූ සෑම සමාධි තත්ත්වයකදීම කිසිම රූප නිමිත්තක් නැහැ. එහෙනම් දැනෙන විදිහට වෙලා තියෙන්නේ අරූප නිමිත්තක්. මේ අරූප නිමිත්ත නැති කරන්නටයි යන්නේ ඒ නිමිත්ත නැති කරාට පස්සේ අනිමිත්තෝ හේතු සමාධිය ලැබෙනවා මේ ලෝකයේ ලබන්නට පුළුවන් ඉහළම ප්‍රණීතම සුවය එකයි. ඒ නිසා සුවයක් ඒ නිසා ලෞකික ප්‍රණීත භාවයක් මේ ලෝකේ ලබන්නට නැහැ කියලායි මගේ බලවත් විශ්වාසය. ඒ නිසා ජීවිතේ තැනක් නැහැ. එම නිසා ඒ අනිමිත්ත හේතු සමාධියයි දැන් ඇති කරගන්න කියන්නේ. මේ මෙහාට තව එක කොටසක් ක්‍රියාත්මක කරන්න තියෙන අඩු වශයෙන් එක්කෙනෙකුට ඕනේ ධර්මයේ දකින්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් කොහොමද අනිත්‍යයේ සමාධිය කරන්නේ? අර කලින් තේන සමාධියට කැට කර ගන්නවා. අර කිසිවක් නැති තත්ත්වයක් අයින් කළාට පසුව සංඥාවක් ඇත්තෙත් නැති නැත්තිත් නැති සත්‍යයේ උද්ගත වෙනවා. අන්න ඒ தත්ත්වය උත්සත වුණාට පස්සේ ඒ රූප නිමිති නෑ අරූප නිමිති තියෙනවා අරූප නිමිති කියන්නේ අර සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වરૂපය මේ අනිමිත්තත් අරූප අනිමිත්තත් අයින් කරනවා කියලා සිතින් අයින් කරන්න එතකොට සිතට වෙන්නේ මොනවද කියලා බලන්න දැන් ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද පුළුවන් අයින් හතරෙන් කියන්නේ හොඳයි මේක වැඩිලා යන කාලෙදී පොද මේක ප්‍රතික්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේ විදිහට කටයුතු කරන්න. අයන්තිකෝ වයිනිස්සෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසංචේතිතෝ යම් කෝපන කිච්චේ අபிසංකතං අபிසංචේතිතං සජනිස්සම් නිරෝධ ධම්මන්තේ පජානාති එවං ජානසෝ එවං පස්සතෝ කාමස්සෝ අபிසං විමුච්ඡති අවාසාපිතිස්සං විමුක්තති අවිද්‍යාසාපිතිස්සං විමුක්තති විමුක්තයෙන් විමුක්තමේතේ පජානාතේ මේ අනිමිත්ත චේතෝ සමාධියත් අபிසංකත ධර්මයක් අபிසංචේතිත ධර්මයක්. සිතින්ම ඇති කර ගන්නා ලද ධර්මයක්, සිතින්ම මවා ගන්නා ලද ධර්මයක්. යම් කෝපන අபிසංකතං අபிසංචේතිකං යමක් සිතින්ම ඇති කරගත්තා නම් සිතින්ම මවා ගත්තා නම් අදලෙච්ඡන් මේක අනිත්‍යයි නිරෝධ ධම්මන්තේ නිරුද්ධ වී යන ධර්මයක්. සියලුම සංස්කාරවල ස්වરૂපේකයි සබ්බේ සංස්කාරා නිරෝධ ධම්මා. සියලුම සංස්කාරෝ නිරුද්ධ වී යන ධර්ම. මේ தත්ය අවබෝධ කරගෙන අර අනිත්‍ය චේතෝ සමාධියෙම සිටගෙන මේ අනිත්‍යයි අනිත්‍යයි නිරුද්ධ වී යන ධර්මයක් කියලා තේපත් කරන්න මෙහිදී සිටට නිවන අරමුණු වෙනවා. දැන් භාවනා කරනවා මෙන්න මේකට තමයි ආනන්දය කියන්නේ අරිසුද්ධම් පරමානුත්තරං ශුන්‍යතං. අපේ පරිසුද්ධෝ පරම අනුත්තරෝ ශුන්‍යතාවය කියලා. අනවත්තන්තේ පාපමතා පාපවත්ෝ මායාවකින් මෙඩලිය නොහැකි පාපයන් මාර්ගයේ විශේෂ ගෝචර නොවන ශුන්‍යත වේවනේ කියන්නේ මේකටයි ආනන්ද. මේක යා ලෝකුත්තර අර්ය වූ අර්ය ලෝකුත්තර ආර්ය වූ සම්මෝ ලෝකුත්තර වූ ශුන්‍යතාවයක් යෝතිය නැහැ ආනන්ද. සත්මාත්‍ය ආනන්ද නිසා ආනන්ද පරිසං කර්මානුත්තර ශුන්‍යතං උපසම්පද්ද වේරිකාමාති ඒවං හෝ ආනන්ද ශික්ෂිතබ්බං මිනිසා ආනන්ද මේ පිරිසිදු පරමානුත්තර ශුන්‍යත විහරණයට සැමන වාසය කරන්නට ඕනෑ කියන අදහස ඇති කරගෙන ශික්ෂිතබ්බං ශික්ෂිමෙන්නටය කොහොමද අද සීලන්තේ අද සික්ඛන්තේ අද සංඥාන්තේ සෙක්තිදබ්බන් අද සීලේ හික්මන්නට අද චිත්තේ හික්මන්නට අද ප්‍රඥාවේ හික්මන්නට එසේ සීල සමාධි ප්‍රඥා කියන අද චිත්ත අද සීල අද සමාධි කියන සත්‍යයේ හික්මෝ කෙනෙකුට මේ කියපු පරමානුත්තර වූ පරිසුද්ධ වූ මායා විසින් දැකීමට අපොහොසත් වන්නා වූ කිසිම සත්‍යයකට නැති කළ නැත්තා වූ අතිඋත්තම පර්මානුත්තර සොන්නතය අත්දකින්නට පුළුවන් වෙනවා. මේ අය අතරින් තුන් දෙනෙක් ළඟටම ළඟටම ඇවිල්ලා කඩන්න වෙනවා. නතරව. එක්කෙනෙක් කිට්ටුවටම ගියා. එතකොට මේ අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා යම් කිසි කුසල චේතනාවක් ඇති වුණා නම් මේ කුසල සත්‍ය පුණ්‍ය සත්‍ය ඒකාන්ත වශයෙන්ම මේ පරමානුත්‍රෝ ශුන්‍යකාරයේ අත්දැකීම සඳහා මේ ජීවිතයේදී හෝ කවර භවයකදී හෝ උපනිෂේ වේවා කේති වේවා වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න. මේ ශුන්‍යත විහරණය නැති කරන්නට දෙවියෙකුට බෑ මහරෙකුට බෑ ධර්මියෙකුට බෑ කිසිම භූතයෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බෑ හරියට අහස නැති කරන්නට එනවා කියලා හිතාගෙන යමෙක් අහසට පුතනවා නම්, දෙවි කියනවා නම්, සතනවා නම්, පිළිකන් හදනවා නම්, පොඩි කරන්නට හදනවා නම් කොහොම දෙහෙතටපත් වෙනා විනා අහසට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. අනේ මේ අනිත්‍යක කිසිවක් නොදන්නා අමනුෂ්‍යයන් මේ ශුන්්‍යත වේවනේ අල්ලන්න හදනවා. පොඩි කරන්න හදනවා, කපන්න හදනවා, කොටන්න හදනවා, නැති කරන්න හදනවා. මෝඩකම හැර සංකවරක්ද. මායාවට මේ මෝඩකම රැකේවා. හොඳයි අපි මේ ධර්මය මෙතන නිම කරන්න. මොනවා හරි අහන්න තියනවා නම් අහන්න. ඈ හේතු සමාධිය අභිසංකත වශයෙන් අභිසංකේතික ධර්මයක් වශයෙන් අවබෝධ කරගෙන පදනිස්සන් නිරෝධම්මන් වශයෙන් මේ විරුද්ධතාවය දැක්කනම් ඔහුගේ පිට කාමාසවාපේ විමුක්ති භවස්වාපේ විමුක්ති අවිජ්ජාසවාපේ විමුක්ති කාම භව අවිජ්ජා කියන ආශ්‍රයන් සම්පූර්ණයෙන් ප්‍රදීන කරනවා විමුක්තත්වයෙන් විමුක්තමේදී පඥානාතේ විමුක්තත්වයට පත් වුණාට පසු විමුක්තත්වයට පත් වුණා කියලා දකිනවා සීනා જાති විසිතන්නේ ධර්මචර්යයන් සකස් කරණියන් නාපනා නිස්සත්තාති පඥානාති ජාතිය සේවනා කීනා ජාති මුචිතං ධර්මචර්යයන් ධර්මකාරී ජීවිතේ නිම කළා නාපරං නිස්සත්තාති මේන් පසු කරන්නට දෙයක් නැහැ කියලා දැනගන්නවා එහෙම දැනීමක් භාවනම් පමණක් ඔය කියපු ධර්මයේ හරි නැත්නම් දුක් ඒක දැනගන්න මේ විදියට මේ විදියට කටයුතු කරනවා අවිද්‍යා සත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධං අවිද්‍යාව නිසා සංඛාර කියන සංඛාර නිසා පාපටි සංදේඥානෙ ජනිතේන නැවත නැවත උපදිනවා අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙන සංස්කාර නිරුද්ධ වෙන්නේ ප්‍රතිසංදේඥානෙ නැති යෑම මේ ප්‍රතිසංදේඥානෙ නැති යන ආකාරයක් දක්වන්නේ ධර්මයේ හරියට දැක්කම මේ බලන්න කොහොමද මට අනුපාතයේ නිර්වාණ ධාතුව අත්‍යවශ්‍ය ලැබේවා කියලා අනිස්ථානයක් කරලා භාවනා කරන්නේ භාවනා කරලා විමුක්තිපත් පිටාවේ තීන සංස්කාරයන්ගේ විමුක්තිය විමුක්තිපත් ඒ විමුක්තිපත් පවතින්නේ මේ නාම රූප දෙක මත ඒ විමුක්තිපත් පවතින්නේ අතීත භවයේ සුද්ධද කර්ම විපාක ශක්තිය මත මේ කර්ම විපාක ශක්තිය කිවි කිවි කිවි කිවි කිවි යනවා මරණ මොහොත දක්වා මේ විමුක්ත සිත් වෙනම ධර්මයක් කර්ම විපාක සත්‍ය තවත් ධර්මයක්. කර්ම විපාක සත්‍ය තමයි සමුදේ සත්‍ය වශයෙන් මෙතෙන්දී ගණන් ගන්නේ. මේ විමුක්ත සිත් සහිත පංචස්කන්ධ ලෝකයේ පැවැත්මයි දුක්ඛ සත්‍ය වශයෙන් මෙහි ඇතිවෙන්නේ. මේ දුක්ඛ සමුදය සත්‍යයේ විසේ විසේ විසේ යන කර්මයේ විසේ විසේ ගොත් මරණ මොහොතට පත් වෙනකොට හිතේ අර අනිකට අවිද්‍යාව නිරෝධා සංස්කාර නිරෝධෝ නිසා අවිද්‍යාව නැතිවීම නිසා සංස්කාරය තියෙන්නේ ඒ හිංස සිට ඇතුළු කෙනෙකු වගේ සිත තුළ කිසිම සංස්කාරයක් දැනෙතවන්නේ ඒ නිසා මරණ මොහොතේ කිසිම කුසලාකර සම්පන්න සංස්කාරයක් ඉදිරියට එන්නේ වෙන්නට හැකියාවක් නැහැ එම නිසා මේ සංකප්පන්ද ලෝකේ නම් අස්කන්ධය සහ රූපස්කන්ධය අර සම්මස්ථාප සත්‍යයේ සේවීමෙන් ගිලිහි යනවා. ගිලිහි යනකොට යම් කිසි නිර්වාණ ධාතුවක් අත්දැකීමට ආවේ කියනනම් ඒ නිර්වාණ ධාතුව ගිලිහි වෙනවා. නැවත තැනක උපදින්නේ එතකොට හදවත කෑ ගහලා කියාවේ කීනා જાති කීනා જાති විචතං ධම්මචර්යං සතං කරණීයං කියලා. જાතියේ සේකලා જાතියේ සේකලා භ්‍රමචර්ය ජීවිතයේ නිම කළා කලේතුදී විමස කර ඉවරයි කියන අවබෝධය හදතුලින් මතුවේ. එහෙම නැත්නම් වංචනික ධර්මයක් වන්නට පුළුවන් ඔය පිළ ක්‍රියාත්මක කරලා බලන්න. තව ප්‍රශ්න තියෙනවද? මේ එක්කම මේ දෙකම තමයි නාටකයේ සූමාපත්තිය.